ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතිය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු ප්‍රධීන අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන තොරතුරු යෝගාවචර මහා සංඝරත්නයේ නවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 30 වෙනි දේශනයයි මේ. ප්‍රායෝගික හා සාපේක්ෂික මූලධර්ම මත සකස් වූ අනුපුබ්බ පටිපදාවකින් ක්‍රමානුකූල වැඩපිළිවෙලකින් මාර්සේනාවක් වැනි විතර්කයන්ගේ ග්‍රහණයෙන් සිත මුදා ගන්නා හැටි මීට කලින් පවත්වන්නට යෙදුණු දේශනා දේශනාවේදී සාකච්ඡා කෙරුණා. තණ්හා මාන දිට්ඨි ප්‍රපංචේ ක්‍රමක්‍රමයෙන් තුනී කර ගනිමින් නිප්පපංච තත්වයටපත් වෙන රහතන් වහන්සේගේ අරහත් ඵල සමාධිය අවිතක්ක සමාධි නමින් හැඳින්වෙන්නේ මක් නිසාද යන්නත් තේරුම් ගැනීමට අප උත්සාහ කළා. මේ අවිතක්ක සමාධිය නියම ආර්ය තුෂ්ණීම් භාවයයි. අර සමත සමාධි භාවනාවේදී විතර්ක ਵਿਚාරතාවකාලිකව සංසිඳු වීම වැනි දෙයක් නොවේ ඊට වඩා ගැඹුරින් විනිවිද යන නිබ්බේධිකා ප්‍රඥාවෙන්ම විතර්ක මාර්ග සේනාව ලැත්තැන ලොක් කර නිහඬ කරලීම. දීගනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය ආශ්‍රයෙන් පపంచ සංඥා සංඛා නිරෝධයට ක්‍රමයෙන් නැඹුරු වෙන ප්‍රතිපදාවක් එදා අප කෙටියෙන් ඉදිරිපත් කළා. සේවනය කළ යුතු, අසුරු කළ යුතු සොම්නසක්, ධම්නසක් සහ උපේක්ෂාවකුත් සේවනය නොකළ යුතු සොම්නසක් දුම්නසක් සහ උපේක්ෂාවක් සහ සේවනය කළ යුතු සොම්නසක් දුම්නසක් සහ උපේක්ෂාවකුත් ඇති බව ඒ සූත්‍රයෙන් ප්‍රකාශ කෙරුණා. මේ දෙවදෑරුම් සොම්නස දුම්නස සහ උපේක්ෂාව ගැන පැහැදිලි විස්තරයක් අපට ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සලායතන විභංග සූත්‍රයෙන් සලායතන විභංග සූත්‍රයෙන් ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ තිතිවිලි ගමන් කරන මාර්ග 36ක් චත්තිංස සත්පදා නමින් හඳුන්වා දෙමින් විස්තර කරනවා. චත්තිංස සත්පදා සත්වයන්ගේ ගම සිතිවිලි ගමන් කරන මාර්ග අඩිපාරවල්. මේ 36 හඳුන්වලා තියෙන්නේ මේ විදිහටයි. ච ගේහසිතානි සෝමනස්සානි ච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි ච ගේහසිතානි දෝමනස්සානි ච නික්ඛම්මසිතානි දෝමනස්සාමි ච ගේහසිතා උපේක්ඛා ච නික්ඛම්මසිතා උපේක්ඛා ඒ කියන්නේ ගේහසිත ගෘහය ආශ්‍රිත වූ සොන්නස් හයයි නික්ඛම්මසිත නික්ඛම්ම්‍ය පිළිබඳ වූ සොම්නස් 6යි. ඒ වගේම ගේහසිත දොම්නස් 6යි, නික්ඛම්මසිත දොම්නස් 6යි. ගේහසිත උපේක්ෂා 6යි, නික්ඛම්මසිත උපේක්ෂා 6යි. මේ හය හය වශයෙන් දක්වලා තිබෙන්නේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා කියන ඉන්ද්‍රිය ආරම්මන හය අනුවයි. දැන් මේ ගේහසිත සෝමනස්ස හයෙන් හය අඳුනා ගැනීමට අපි එයින් එකක් අර මුලින් කියවෙන ඇස පිළිබඳ කාරණය ඒ සූත්‍රය අනුව තේරුම් ගන්න බලමු. ඒක විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. චක්කු විඤ්ඤාණං රූපාණං ඉඨාණං කාන්තාණං මනාපාණං මනෝරමාණං ලෝකාමිස පටිසංයුක්තාණං පටිලාභං වා පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා පටිලද්ද පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතෝ uppajjati සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති ගේහසිතං සෝමනස්සං ඒ කියන්නේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනරම් වූ ලෝකාමිසේ හා සම්බන්ධ වූ ඇසින් දත යුතු රූපයන්ගේ දකින්ට ලැබීම ලැබීමක් ලාභයක් හැටියට සලකන්නහුට හෝ එසේ දකින්ට ලැබී ඒ පෙර පෙර පෙර දකින්ට ලැබිනි ලැබී දැන් නැති වී ගිය ඉක්ම වී ගිය වෙනස් වී ගිය එබඳු මුවේ රූපයක් මෙනෙහි කරන්නට සිහි කරන්නහුට හෝ ඇතිවන්නා වූ සොම්නසයි යම් මෙබඳු සොම්නසක් වේද ඒකට ගේහසිත සොම්නස කියලා කියනවා ඊළඟට නෙක්ඛම්ම සිත සොම්නස් සෝමනස්සේ හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි රූපානං ත්වේව අනිත්‍යතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං උබ්බේචේව රූපායතරහිච්ච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ uppajjati සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං සෝමනස්සං ඒ නෙක්ඛම්මසිත සෝමනස්සය අර විදර්ශනා ආශ්‍රයෙන් විදර්ශනා සම්මර්ෂණේ ආශ්‍රයනේ තෝරලා තියෙන්නේ. ඒ කියන්නේ රූපයන්ගේ රූපයන්ගේම අනිත්‍යතාව විපරිණාම විරාග නිරෝධ ස්වභාවය දැනගෙන තේරුම් අරගෙන පෙර වූ රූපත් දැන් රූපත් යන මේ සියලුම රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයයි කියලා මෙසේ යථා භූත වශයෙන් ඇති තත්ත්ව පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නහුට ඇතිවන සොම්නස විදර්ශනාවෙන් ලැබෙන එක්තරා සොම්නසක් අන්න ඒකට නික්ඛම්මසිත ඒ බඳු ඒ සොම්නසට නික්ඛම්මසිත සොම්නසය කියලා කියනවා ඊළඟට ගේහසිත දෝමනසය හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි චක්කු විඤ්ඤා චක්කු විඤ්ඤාණං රූපාණං ඉඨාණං කන්තාණං මනාපාණං මනෝරමාණං ලෝකාමිස පටිසංයුක්තාණං අපපටිලාභං අපපටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා අපපටිලද්ධ පුබ්බං අතීතං නිරුද්ධං විපරණතං සමනුස්සරතෝ uppajjati දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති ගේහතිරං දෝමනස්සං එතන වෙනස තියෙන්නේ අර ඇසින්ද ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනරම් වූ ලෝකාමිසේ හා සම්බන්ධ වූ ඇසින් දත යුතු යම් කිසි රූපයන් දකින්ට නොලැබීම නොලැබීමක් හැටියට සලකන්න උට. ඒ වගේම අතීතයේ එසේ දකින්ට ලැබුණු අවස්ථාවල් අවස්ථාවක් ගැන සිහිපත් කරන්න උට. ඒ අතීතයේ දකින්ට නොලැබී නිරුද්ධ වී ගිය බඳු රූපයක් ගැන මෙනෙහි කරන්න උට සිහිපත් කරන්න උට ඇතිවන දුම්නස. අතීතයේ මෙහෙම එකක් අපිට දකින්ට මට දකින්ට ලැබුණ නැහැ නේද කියලා. අන්න ඒ විදිහ දුම්නස. ඒක ගේහසිත දුම්නස්. දුම්නස්සේ. ඊළඟට නෙක්ඛම්ම සිත දෝමනස්ය තේරුම් කරන්නේ මෙහෙමයි. ඒකත් අර විදර්ශනාමය වශයෙන් රූපානන්තේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං කුබ්බේචේව රූපායතරහිච ඒතරහිච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඒවමෙතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපේති උදාස්කුණාමාහං කදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාමි යදරියායතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරಂತಿ इति ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතෝ උප්පජ්ජති පිහාපච්චය දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං දෝමනස්සං ඒක ටිකක් විස්තර කළ යුතු දෙයක් ඒක දිගටම තියෙනවා දිග කොටසක් එතන කියවෙන්නවා අර විදර්ශනා වශයෙන් බලනකොට එකයි මෙතන ඒ කියන්නේ අර රූපයන්ගේම රූපානන්තේව අනිත්‍යතං විදිත්වා රූපයන්ගේම අනිත්‍යතාව ස්වභාවය තේරුම් අරගෙන අනිත්‍යතාව පමණක් නොවේ විපරිණාම විරාග නිරෝධ ඒවායේ වෙනස් වෙන ස්වභාවය විරාග නිරෝධ ස්වභාවය ඒක දැකලා ඒක තේරුම් අරගෙන සම්කුබ්බේ චේව රූපායතරහිත පෙරතිබූ රූපත් දැන් තිබෙන රූපත් යන මේ සියලුම රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයයි කියලා යථා භූත වශයෙන් දැක අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපේති අනුත්තර විමුක්ෂයන් පිළිබඳව ආසාවක් විහා කියලා කියන්නේ ආසාව බලාපොරොත්තු ආසාවක් බලාපොරොත්තුවක් තබා ගන්න. අනුත්තර විමුක්ෂයන් පිළිබඳව ආසාවක් තබා ගන්නවා. කොහොමද ඒ ආසාව තබා ගන්නේ? උදාසුනාමාහං තදරි තදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාම් යදරියායතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරಂತಿ इति. ආර්යයන් වහන්සේලා දැන් යම් ආයතනයකට එළඹ වාසය කරද්ද කවදානම් මම ඒ ආයතනයට එළඹ වාසය කරන්නින් බැයි මෙසේ ඉති අනුත්තරේසු විමක්ඛේසු මේසේ අනුත්තර විමෝක්ෂයන් පිළිබඳව බලාපොරොත්තුවක් ආසාවක් තබන්නහුට ඒ ආසාව නිසා ඒ බලාපොරොත්තුව නිසා උප්පජ්ජති දෝමනස්සං දෝමනසක් ඇති වෙනවා මට ඒක තාම ලැබුණේ නැහැ නේද කියලා යම් ඒව රූපං දෝමනස්සං ඉදන් උච්චති නෙක්ඛම්සිතං දෝමනස්සං අන්න බඳු වේ දෝමනසට නෙක්ඛම්සිත දෝමනස්සය කියලා කියනවා දැන් මෙතන විස්තර කළ යුතු වචන දෙක තුනක් තිබෙනවා මෙතන අනුත්තරේසු විමෝක්ඛේසු කියන්නේ අනුත්තර විමෝක්ෂයන් කියන්නේ අර අනිමිත්ත අපනිමිත්ත ශුන්්‍යත කියන. ඒ විමුක්ෂ තුනයි. නිවන ගැන කතා කරනකොට අපි ඒව ගැන විස්තර සහිතව ප්‍රකාශ කරලා තිබෙනවා. අනිමිත්ත අපනිමිත්ත ශුන්්‍යත කියන විමුක්ත තුන. ඊළඟට ඒ වගේම අර ආයතන කියලා මෙතන කියවෙන්නේ අර නිබ්බාන උදාන පාළියෙන් අපි අර නිබ්බාන නිබ්බාන පටිසංයුක්ත සූත්‍ර විවරණය කරන අවස්ථාවේදී ඒ ඉදිරිපත් වුණු වැදගත් සූත්‍රයක තිබුණා අත්‍ත්‍යබික්ක වේතදායතන යත්තනේ වාපෝ නේන පතරි ආදි වශයෙන් මේ ආරම්භ වෙන සූත්‍රයක් තිබෙනවා. අන්නේ අත්තිබිකේ තදායතනං කියලා කියාපු ඒ ආයතනය මොකද්ද? අපේ ඒක තේරුම් කළේ සලායතන නිරෝධ తত্ত্বය භව නිරෝධ తত্ত্বය නිවන ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තු භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තු එහෙම නැත්නම් සලායතන නිරෝධය සලායතනයන්ගේම නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තු తত্ত্বයයි ඒ නිබ්බාන පටිච්චසමුප්පාද සූත්‍රයෙන් කියවෙන්නේ අන්න ඒකයි මෙතන ආයතන නාමයෙන් දක්වලා තිබෙන්නේ. එතකොට ආර්යයන් වහන්සේලා එළඹ වාසය කරන්නේ මොන ආයතනයටද? අර මේ අස්කන්නාසාදී ආයතනයක් නෙවෙයි මෙතන කියන්නේ. සලායතන නිරෝධ තත්ත්වයමයි. ඒකම ආයතන නාමයෙන් හඳුන්වලා තිබෙනවා. ඒ ඒ එවන්දුවේ නිබ්බාන පටිසංයුත් සූත්‍ර වල ඒ සූත්‍රේමත් සඳහන් වුණා. ඒ උදාන පාළිය සූත්‍රේමත් සඳහන් වෙලා තිබුණා. අපට හමු වුණා. අපපතිට්ඨං අපවත්තං අනාරම්මණං කියන පද තුන. අපි ඒක විග්‍රහ කළේ අර විමුක්ත තුන ආශ්‍රයෙන්. ප්‍රතිෂ්ඨාවක් නැති පැවැත්මක් නැති අරමුණක් නැති කියලා කිව්වේ විමක් විමක්ක තුනමයි අනිමිත්තා පණිහිත ශුන්්‍යත කියන විමක්ක තුන. ඒ වගේම දැන් මෙතනත් අමුතුවෙන් ඕනම් ටිකක් විස්තර කරන්න පුළුවන් අර පිහා කියන එක ස්පෘහා. පිහා කියලා කියන්නේ ආසාව බලාපොරොත්තු අප කලින් සඳහන් කළා මේ නිවන ගැන කියනකොට තණ්හාව ආසාව කියන වචන ගැන ඒව ගැන ඒව යොදන්න මැලිවන්න ඕනේ නැහැ. මැලිවීම අවශ්‍ය නැහැ. ඒ ඒ බඳු ඒ ආසාවන් නිසා දුම්නසක් ඇති වෙන බවත් ඇත්තයි. නමුත් ඒක අර ගේහසිත දෝමනස්සයට වඩා උසස්. ඒක ඊට වඩා හොඳයි. නිවනට නිවන පිළිබඳ ඇති කරගන්න දෝමනස්ස. ඒකයි මෙතන මේකට තැනක් දීලා තියෙන්නේ. එක්කම්සිත දෝමනස්සේ. ඊළඟට හොඳයි දැන් එතකොට අපිට කියුණා දැන් ගේහසිත සෝමනස්සය කියුණා ගේහසිත නෙක්ඛම්සිත සෝමනස්සය කියුණා ගේහසිත දෝමනස්සය කියුණා නෙක්ඛම්සිත දෝමනස්සය කියුණා ඊළඟට ගේහසිත උපේක්ෂාව තේරුම් කළ තියෙන්නේ මෙහෙමයි චක්ුණා රූපං දිස්වා උපජ්ජති උපේක්ඛා බාලස්ස මූල්හස්ස පුතුජනස්ස අනෝදිජනස්ස අවිපාතජනස්ස අනාදීනව දස්සාවිනෝ අසුතවතෝ පුතුජනස්ස උපජ්ජති උපේක්ඛා යං ඒව රූපං උපේක්ඛං රූපං රූපං යායව රූපා උපේක්ඛා රූපං සා නාති වත්තති තස්මාසා උපේක්ඛා ගේහසිතාති උච්චති ඒ කියන්නේ ඇසින් රූපයක් දැකලා දැක බාල වූ මුලා වූ පෘථග්ජනයාට අනෝදිජනස කියලා කියන්නේ කෙලෙස් සීමාවල් නොදිනු අවිපාක ජිනස්ස කියලා කියන්නේ කර්මයේ විපාක පක්ෂය ජය නොග අනාදීනව දස්සින දස්සාවිනෝ ඒ පංචකාමාදී ආදීනව නොදක්නා වූ අශෘතවත් පෘථග්ජනයාට උපේක්ෂාවක් ඇති වෙනවා. එහෙන් රූපයක් දැකලා යා ඒව රූපා උපේක්ඛා රූපං සා නාතිවත්තති. එබඳු ඒ උපේක්ෂාව රූපය ඉක්ම පවත් ඉක්මවා යන්නේ නැහැ. රූපය ඉක්මවා පවතින්නේ මේ රූපය ඉක්මවා පවතින්නේ නැහැ කියලා කියන්නේ රූපය ජය ගන්න බෑ ඒබඳු උපේක්ෂාවකට. ඒක අඥාන උපේක්ෂාව. ඒක ඔහේ ගිහිල්ලා අර බිත්තියක් ඉස්සරහ ගිහිල්ලා තියෙනවා වගේ ඔහේ නැවතිලා තියෙනවා. ඒක රූපය ජය ගැනීමක් ඒකෙන් කෙරෙන්නේ නැහැ. අන්නේ රූපය ඉක්මවා පවතීමට සමත් නොවන නිසා ඒබඳු ඒ අඥාන උපේක්ෂාව ඒක ගේහසිත උපේක්ෂාව හැටියට හඳුන්වලා තියෙනවා. ඊළඟට නෙක්ඛම්සිත උපේක්ෂාව හඳුන්වන්නේ මෙහෙමයි. ඒකත් අර කලින් කියාපු සම්මර්ෂණ ක්‍රමයමයි. එකම පාඨයයි දිගටම සඳහන් වෙන්නේ. රූපානන්තේ වානිච්චතං විදිත්වා අවිපරිණාම විරාග නිරෝධං පුබ්බේචේව රූපා අති ඒතරෙහිච්ච සබ්බේතේ රූපා අනිච්ච අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මාති එමෙතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ uppajjati upekka යං යායව රූපා උපේක්ඛා රූපං සා අතිගතති තස්මා සා උපේක්ඛා නික්ඛම්සිතාති දිච්චති අර කියාපු සම්මර්ෂණ මාර්ගයෙන්මයි මෙතන වෙනස තියෙන්නේ ආකල්පයේ වෙනසයි අර අර ඒ අවස්ථානුකූල සොම්නසකුත් අර කියාපු සම්මර්ෂණයෙන්ම ලබා ගත්තා අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් ඒ දැන ගැනීම ඒ වගේම දොන්නසකුත් ලබා ගන්න ඉඩ තිබෙනවා දැන් මෙතන කියන්නේ උපේක්ෂාවත් ඇති කරගන්න පුළුවන් රූපයන්ගේම මේ අනිත්‍යතාව තීරුම් අර ගැනීමෙන් ඒවා විපරිණාම විරාග නිරෝධ ස්වභාවය තේරුම් අරගෙන ඒක යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නහුට ඇති වෙනවා එක්තරා උපේක්ෂාවක්. අන්න එතන කියනවා එබඳු උපේක්ෂාව. යායව රූපාව උපේක්ඛා රූපංසා අතිවත්ති. එබඳු උපේක්ෂාව අර අඥාන උපේක්ෂාව වගේ නොවේ. රූපය ඉක්මවා පවතිනවා. රූපය ජය ගන්නට පුළුවන් ඒ උපේක්ෂාවට. අන්න ඒක නිසා ඒකට නෙක්ඛම්සිත උපේක්ෂාව කියලා කියනවා. දැන් එතකොට අපි මේ ඇසට අරමුණු වන රූපය පිළිබඳවයි මේ නිදර්ශන වශයෙන් දැක්ුවේ මේ විදිහට තමයි අර 36ම අර සලායතන ඒ ඉන්ද්‍රියාරම්මන හය ආශ්‍රයෙන් 36ම බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ 36 බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ සත්වයන්ගේ සිතිවිලි ගමන් කරන මාර්ග. ඒ මාර්ග 36. මේ මාර්ග 36 ඔස්සේ ඒ කෙනෙකුන් ක්‍රමක්‍රමයෙන් නිවනට යොමු කරන අනුක්‍රමයෙන් නිවනට යොමු කරන ක්‍රමය බුදුරජාණන් වහන්සේ නිවනට යොමු කිරීමට උපකාර කරගන්නා સિદ્ધාන්තය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මේ සලායතන විභංග සූත්‍රයේදී ඉදිරිපත් කරලා තියෙන්නේ මෙහි කෙටි පාඩයකින්. తත්‍ර ඉදං නිස්සාය ඉදං පජහත. తත්‍ර ඉදං නිස්සාය ඉදං පජහත. එහිලා ඉදං නිස්සාය කියලා කියන්නේ මේ ඇසුරු කරගෙන ඉදං පජහත මේ හැර දමව. මේ ඇසුරු කරගෙන මේ හැර දමව. අර අස්මින් සති ඉදං හෝති ආදී වශයෙන් අර පටිච්චසමුප්පාද ධර්ම ධර්මය ගැන කිව්වා වගේ ඒකට ටිකක් ණය සම්බන්ධකමක් පෙන්눔 කරනවා මෙතන. මේ අසුරු කරගෙන මේ හැරදම්ව. ඒක සිද්ධාන්ත ස්වභාවයක් එතන තියෙනවා මූල ධර්මයක් වගේ. ඒකත් අර පටිච්චසමුප්පාද ධර්ම න්‍යායෙම ඒකේ ප්‍රතිඵලයක්. ප්‍රතිපදාවට ලං කරගත්තාම ඒක එකක් උපකාර කරගෙන වෙන එකක් අතහරිනවා. එතනක් තියෙන අර එක්තරා විදිහක නොවැල්මකින් යුක්ත ප්‍රතිපදාවක් එතන යන්නේ. ඉදං එසාය ඉදං පජහයි. ඒ સિદ્ધාන්තයේ අනුව බුදුරජාන් වහන්සේ ඊළඟට දක්වනවා අවස්ථා හතරකින් අර කියාපු අර සිටිවිලි මාර්ග 36 ඔස්සේ කෙනෙකු නිවන කරා ගෙන යන ආකාරය. මම පුදුම විදිහට එතන දක්වන්නේ. ඉස්සෙල්ලාම පෙන්නු මේ පළමුවෙනි අවස්ථාව අපි දැන් අලුත් වචනයක් කියනවා නම් ඔන්න දැන් මේ මේ කාලේ භාවිතා කරන අධීර පළමුවෙනි අධීර ඒ නිවන නිවන් නිර්වාණගාමි ප්‍රතිපදාවේ අනුපූර්ව ප්‍රතිපදාවේ පළමුවෙනි අධීර හැටියට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේකයි තත්‍ර බික්ක ඒ අපි සිංහලෙන්ම ගත්තොත් ඒක තේරුම් ගැනීමට පහසු වීමටත් නික්කම්මසිත සෝමනස්ස 6 උපකාර කරගෙන ගිහිසිත සෝමනස්ස 6 අතහරිනවා ඉක්මවා යනවා තත්‍ර බික්ක ඒ නික්කම්මසිත යානිසෙ නික්කම්මසිතානි සෝමනස්සානි තානි නිස්සාය තානියාගම්ම ච ගේහසිතානි සෝමනස්සානි තානි පජහත තානි සමතික්කමත. ඒව මේ තිස්සා ඒව මේ මේ තේසං පහණං හෝති ඒව මේ තේසං සමතික්කම හෝති. ඒ කියන්නේ නෙක්ඛම්මසිත සෝමනස්සය අර ඉන්ද්‍රිය ආරම්මන අනුවයි හයක් හැටියට දක්වලා තිබෙනවා. ඒ හය උපකාර කරගෙන ගෙහසිත සෝමනස්සය පළවා හරිනවා. ඉවත් කර ගන්නවා. ඒක ඉක්මවන ඉක්මවනවා. ඊළඟට ඒ විදිහටම නෙක්ඛම්මසිත දෝමනස්සය පිහිට කරගෙන ගෙහසිත දෝමනස්සයත් තල්ලු කරනවා. ඉවත් කරනවා. එය ඉක්මවනවා. ඊළඟට නෙක්ඛම්සිත උපේක්ෂාහය උපකාර කරගෙන ගිහිසිත උපේක්ෂාහය ඉවත් කරනවා. ඔන්න පළවෙනි අධීරේදී පළවෙනි අවස්ථාවේදී එතකොට කරන්නේ ඒක ඉවර වෙනකොට මොකක්ද ඉතුරු වෙන්නේ? ගිහිසිත උපේක්ෂ ගිහිසිත ඒවා ඔක්කොම ඉවරයි නෙක්ඛම්සිත නෙක්ඛම්සිත සෝමනස් 6යි නෙක්ඛම්සිත දෝමනස් 6යි නෙක්ඛම්සිත උපේක්ෂා 6යි පමණයි ඉතුරු වෙන්නේ ඒ පළමුණි අවස්ථාව අවසාන වෙනකොට ඊළඟට කියනවා දෙවෙනි අධීරයේදී දෙවෙනි අවස්ථාවේදී අරිටත් වඩා එක්තරා සියුම් කිරීමක් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් ඉතිරි වෙලා තිබෙන නෙක්ඛම්සෙත් සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියන ඒවායි ඒව අතුරුමුත් ඊළඟට ප්‍රකාශ කරනවා. යහනි බික්වේ ච නෙක්ඛම්සිතානි සෝමනස්සානි තානි නිසාය තානි ආගම්ම ච නෙක්ඛම්සිතානි දෝමනස්සානි තානි පජහත. ඒ කියලා කියන්නේ නික්කම්මසිත සෝමනස්සහය උපකාර කරගෙන නික්කම්මසිත දෝමනස්සහය දුරලනවා ඉක්මවනවා ඊළඟට ඒ නික්කම්මසිත උපේක්ෂාව පිහිට කරගෙන නික්කම්මසිත සෝමනස්සයත් ඉවත් කරනවා දැන් මේ කියන්නේ මෙයින් අපිට පේන්නේ අර නෙක්ඛම්ම සිත වශයෙන් බලනකොට ඒ තුනම එක මට්ටමකට තවන්ට පුළුවන්. ඒ තුනම ලබා ගන්නේ නෙක්ඛම්ම සිත සෝමනස්සයත් නෙක්ඛම්ම සිත දෝමනස්සයත් නෙක්ඛම්ම සිත උපේක්ෂාවත් ලබා ගන්නේ එකම විදියේ සම්මර්ෂණ මාර්ගයකින්. නමුත් ඒව අතුරින් ආකල්ප වශයෙන් බලනකොට දෝමනස්සයට වඩා ප්‍රණීතයි සියුම් සෝමනස්සය. සෝමනස්සයට වඩා ප්‍රණීතයි සියුම් උපේක්ෂාව. ප්‍රඥාවට ළඟ නිසා. අන්න ඒක නිසා දෙවෙනි අධීරේදී කරන්නේ අර නික්කම්ම සිත ඒවා අතුරුණු වඩාත් සියුම් කරනවා. ක්‍රම ක්‍රමෙන් සියුම් කිරීමක් මේක කෙරෙන්නේ. ඔන්න ඊළඟට දෙවෙනි අධ්‍යයනයේ අවසාන වෙනකොට ඉතුරු වෙන්නේ මොකද්ද? නික්ඛම්මසිත උපේක්ෂා හය විතරයි. නික්ඛම්මසිත උපේක්ෂා විතරයි එතෙන් ඉතුරු වෙන්නේ. සෝමනස්සයෙන් දෝමනස්සය පළවා හැරිය උපේක්ෂාවෙන් සෝමනස්සය පළවා හැරිය. එතකොට ඉතුරු වෙන්නේ උපේක්ෂාවෙන්. ඔන්න තුන්වෙනි අධ්‍යයනය. තුන්වෙනි අධීරයේදී බුදුරජාන් වහන්සේ පෙන්වු කරනවා අර උපේක්ෂාවේ ප්‍රභේද දෙකක්. අතිවික්වේ උපේක්ඛා නානත්තා නානත්ත සිත අතිවික්වේ උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිත නානා අරමුණු ගත්තු ඒ කියන්නේ විවිධ ආරම්මන ගත්තු විවිධත්ව ස්වરૂපයක් ඇති උපේක්ෂාවකුත් තිබෙනවා එකම අරමුණ ගත් ඒකත්ව විදියේ ඒකත්ව ස්වરૂපයේ උපේක්ෂාවකුත් තිබෙනවා මොකද්ද මේ නානත්ත් උපේක්ෂාව ඒක පෙන්නු ඒක තේරුම් කරන්නේ අර බාහිර ඉන්ද්‍රිය පහ පිළිබඳ උපේක්ෂාව ඇස කන නාසය දිව කය කියලා කියන බාහිර ඉන්ද්‍රිය පිළිබඳව ඇති කරගන්න උපේක්ෂාව නානත්ත්සිත උපේක්ෂාව. නානා ආරම්මන අනුව ඇති කරගන්න අය අවස්ථානුකූලව ඇති කරගන්න උපේක්ෂාව. ඊළඟට ඒකත්ත්සිත උපේක්ෂාව තේරුම් කරන්නේ අර අරූප ධාන ආශ්‍රයෙන්. අතිවිකේ උපේක්ඛන ඒ කියන්නේ ආකාසානංචායතන නිස්සිතා උපේක්ඛා. විඥානංචායතන නිස්සිතා, ආකින්චඤ්ඤායතන නිස්සිතා, නේව සංඥානා සංඥායතන නිස්සිතා උපේක්ෂා. අන්න ඒකයි ඒකත් සිත උපේක්ෂාව. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානාසඤ්ඤායතන කියන තනිකර හිත පිළිබඳ වූ ඒ සියුම් උපේක්ෂා තත්වයට ඒකත් සිත උපේක්ෂාව කියලා කියනවා. ඔන්න දැන් මේ දෙක අතුරින් නානත් සිත උපේක්ෂාවත් ඒකත් සිත උපේක්ෂාවත් කියන ප්‍රභේද දෙක අතුරින් බුදුරජාණන් වහන්සේ ඊනට පෙන්වු කරනවා මේ ඒකත් සිත උපේක්ෂාව පිහිට කරගෙන නානත් සිත උපේක්ෂාව පළවහරින. උපේක්ෂා වශයෙන් බලනකොට දෙකම හොඳයි. නමුත් නානත් සිත උපේක්ෂාව පහළ පන්තියේ ඒක ඕලාරිකයි. ඒකත් සිත උපේක්ෂාව ඊට වඩා ප්‍රණීතයි සියුම්. ඒක නිසා අර නානත් සිත උපේක්ෂාව ඒකත් සිත උපේක්ෂාව මගින් ඉවත් කරනවා ඉක්මවනවා. ඔන්න තුන්වෙනි අධීරත් අවසానයි. හතරවෙනි අධීරෙදී ඉතුරු වෙන්නේ ඒකත් සිත උපේක්ෂාව විතරයි. අර ආකාසනංචයතන ආදී අර ප්‍රණීත ධාන තත්ත්ව යෙන් ලබාගත් උපේක්ෂාව තිබෙන්නේ. එතෙන්දිත් එක්තරා දෙයක් කරනවා. මොකද්ද? එතන තමයි ගැඹුරුම කොටස. අකම්මේතං භික්කවේ නිස්සාය අකම්මේතං ආගම්ම යායන් උපේක්ඛා ඒකත්ත ඒකත්ත සිතා තං පජහත තං සමතික්කමත ඒව මේ තිස්සා පහණං හෝති ඒව මේ තිස්ස තාස්සා සමතික්කම හෝති මහණෙනි අකම්මේතාව පිහිට කරගෙන අකම්මේතාව අසුරු කරගෙන අර ඒකත්ත සිත උපේක්ෂාවත් අතහරිනවා ඉක්මවනවා මෙන්න මේ විදිහටයි ඒකත්ත සිත උපේක්ෂාව ඉක්මවනවා දැන් මේ අසම්මේතාව කියන එක අප කලින් දේශනවලදීත් ඒක ගැන සෑහෙන පමණ සාකච්ඡා කරලා තියෙනවා. ඒක එක්තරා ධර්මයේ සැඟවුණු ගැඹුරු වචනයක්. අතම්මයතා ඒකේ විග්‍රහ වශයෙන් බලනකොට අර තද්මයතා කියලා කියන්නේ එයින්ම හටගත් කියන එක. අපි රන්මය රිදීම ආදී වචන වලින් ඒ ආශ්‍රයෙන් තේරුම් කළා. එයින්ම හටගත්. දැන් යමක් එයින්ම හටගත් தත්ත්වය වගේ වෙන්නේ මොකක්ද කොහොමද? දැන් ලබාගත්තු යම්කිසි தත්ත්වයක් අපි හිතමු දැන් ආකාසනංචායතන ආදී தත්ත්වයක් කෙනෙක් ලබාගත්ත කියලා ධාන ඒ ධානලාභිය කල්පනා කරොත් ඒසෝ අහං අස්මි මේක මේ தත්ත්වය තමයි මම ඒසෝ අහං අස්මි මෙය මෙය මම වෙමි කියලා එහෙම හඳුනාගත්තොත් අන්න එතනකොට එතන තියෙන කම්මේතාව කම්මේතාව ඒින්ම හටගත් ඒක ඒක ඒක අල්ලගත්ත එතන උපාදාන වශයෙන් අල්ලා ගැනීම එහෙම නැත්නම් වෙන විදියකින් කියනවනම් මඤ්ඤණාව මඤ්ඤණා වශයෙන් අල්ලා ගැනීම අන්න ඒක නිසා ඒ එබඳු ඒකත් සිත උපේක්ෂාව පවා අල්ලගන්නේ නැහැ කුමක් පිහිට කරගෙනද අර අතම්්‍යතා කියන මේ මූලධර්ම පිහිට කරගෙන. තම්්‍යතා කියලා කියන්නේ උපාදාන වශයෙන් එහෙම නැත්නම් යම් කිසි යම් දෙයක් පිළිබඳව අස්මිමානයක් ඇති කර ගැනීමෙන් මෙය මම වෙමි කියලා ගැනීමෙන් එය එය අල්ලා ගැනීම. අතම්්‍යතා කියලා කියන්නේ එසේ අල්ලා නොගැනීම, එල්බ නොගැනීම. එය සාමාන්‍ය ඇතිව නැති වෙන දෙයක් හැටියට සැලකීම අතම්මයතා. මේ මේ අතම්මයතා අනුව අතම්මයතා સિદ્ધාන්තයේ මුල් කරගෙන අර ඒකත් සිත උපේක්ෂාව පවා ඉක්මවන ආකාරය හොඳට පැහැදිලි වෙනවා මජ්ක්‍ධිම නිකායේම සත්පුරුෂ සූත්‍රයෙන්. ඊටාම පැහැදිලිවම පාඩයක් සඳහන් වෙනවා. නේව සංඥා නා සංඥායතන නම් කෝ භික්කවේ අතම්මයතා වුත්තා භගවතා නිව සංඥා නා සංඥා යන සමාපත්තිය අපි කෝබික්කවේ අතම්මේතා වුත්තා භගවතා යේන යේනහි මඤ්ඤಂತಿ තතෝ තං හෝති අඤ්‍යතහති කියලා මේ මේ විදිහට ඒක කියන්නේ සප්පුරිසෝච භික්කවේ ඉති පටිසංකික්කති සප්පුරිසෝ සප්පුරිසෝච කෝ භික්කවේ ඉති පටිසංකික්කති නිව සංඥා නා සංඥා යන සමාපත්තිය අපි කෝ අතම්මේතා වුත්තා භගවතා යේන යේනහි මඤ්ඤಂತಿ තතෝ තං හෝති අඤ්‍යතහති සෝ අතම්මේතං ඒව අන්තරං කරිත්වා තාය නීව සංඥානා සංඥාතන සමාපත්තිය නේව අත්තානුක්ඛං සම්ති නුක්ඛං සේති න පරං වම්බේ අම්පි භික්කවේ සත්පුරුෂ ධම්ම ඒ සත්පුරුෂ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර සත්පුරුෂයෙකුගේ ලක්ෂණ සත්පුරුෂ කියලා මෙතන යදලා තියෙන ආර්ය පුද්ගලයා පිළිබඳවයි ඒ ආර්ය පුද්ගලයා අර සාමාන්‍ය ධානලාභියා කරන විදිහට නෙවෙයි ඒ තමන්ගේ ධාන තත්ත්ව පිළිබඳව ඒ දෙස බලන්නේ 아무තු දෘෂ්ටි කෝණයකින් අන්නේ සත්පුරුෂයාගේ දෘෂ්ටි කෝණයයි මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ එතකොට සත්පුරුෂෝ භික්කවේ සත්පුරුෂෝච කුහ භික්කවේ ඉතිපටි සංකිප්පති. සත්පුරුෂතෙම මෙසේ නුවණින් සලකා බලයි කල්පනා කරයි. නීව සංඥානා සංඥායතන සමාපත්තිය අපි කුවාතම්මයතා උත්තා භගවතා. ඒ නීව වෙන එකක් තබා නීව සංඥානා සංඥායතන සමාපatti කියලා කියන ඒ උසස් తත්වයේ පිළිබඳව පවා ඒ සමාපත්තිය පිළිබඳව පවා අතම්මයතාව භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. අර නොඇල්ම එහෙම නැත්නම් අල්ලා නොගැනීම අතම්මයතාව. කොයි වචන වලින්ද බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරපු මේ පාඩේ අපි කලින් ප්‍රකාශ සඳහන් කරලා තියෙනවා යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතාති යම් යම් දෙයක් පිහිට යම් යම් දෙයකින් මඤ්ඤණාවන් නැති කරගනීද මඤ්ඤණාවන් කියලා කියන්නේ මමත්වයේ අනුව ගිය හැඟීම් මමත්වයේ අනුව ගිය හැඟීම් නැති කරගන්නවා නම් යම් යම් දෙයක් පිළිබඳව යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා එසේ ඇති කර ගැනීම නිසා මේක අඤ්ඤතා භාවයට වෙනස් වෙන ස්වභාවයකටපත් වෙනවා ඒක දෙයක් වෙනවා දෙයක් වුණ නිසා මේක අන් දෙයක් වෙනවා අන්නේ ධර්මතාවය. ඒක සිහිපත් කරගන්නවා අර සත්පුරුෂ පුද්ගලයා. එහෙම හිතාගෙන නේව සංඥා නේව අත්තානුක්කංසේති න පරං වම් බේති. එහෙම තේරුම් ගැනීම නිසාම ඒ සමාපatti தත්ත්වය නිසා අත්ුක්කංසන පරවම්බන වශයෙන් තමා හුවා දැක්වීම තමා හුවා දැක්වීම අනුන් හිලා දැක්වීම වශයෙන් මට විතරයි මේක තියෙන්නේ අනිත් අයට මෙහෙම සමාපත්තියක් නැහැ කියලා ඒ විදිහට මඤ්ඤණා ඇති කරගන්නේ නැහැ. අන්න ඕකයි සත්පුරුෂ ධර්මය කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ එතන ප්‍රකාශ කරනවා. විනුත් අපට හෙළි වෙනවා මේ අකම්මිතාව කියලා කියන්නේ. එතකොට නිවනට ඊටාම නිවනට එළඹෙන මාර්ගයයි මේ අකම්මිතාව. අර ක්‍රමක්‍රමයෙන් අර විදිහට අර ඕලාරික தත්වයෙන් සියුම් தත්වයට පමුණුවලා අර සත්වයන්ගේ ගමන සිටිවිලි ගමන් කරන මාර්ග බුදුරජාන් වහන්සේ අවසානයේ අතම්මයතාවෙන් කුඩු ගන්වනවා. අතම්මතාව ඔස්සේ නිවනට ලං කරනවා. අනුපාදාන தත්වයට අනුපාදා පරිනිබ්බාණයට ලං කරනවා. අන්න එතකොට මෙයින් අපිට පේනවා දැන් මේ මේ සූත්‍රය ආශ්‍රයෙන් අපිට පේනවා දැන් බුදුරජාන් වහන්සේ අර తත්‍ර ඉදන් නිසා ඉදන් පජහත කියලා ඉදිරිපත් කළ સિદ્ધාන්තය තුල තිබෙනවා එක්තරා විදිහක අර මෙනෙහි කිරීමත් නොමෙනෙහි කිරීමත් කියන ද්වේතාව යම් යම් දේවල් මෙනෙහි කිරීම ඒ කියන්නේ වඩ වඩා සියුම් දේ මෙනෙහි කිරීමෙන් ඕලාරික දේ නොමෙනෙහි කිරීමට සැලැස්වීමේ ක්‍රමයයි මෙතන තිබෙන්නේ ඒ ප්‍රතිපදාවයි එතකොට මෙනෙහි කිරීමත් මෙතන වැදගත් නොමෙනෙහි කිරීමත් වැදගත්. යමක් නොමෙනෙහි කිරීමට අවශ්‍ය වුණාම තව කෙනෙක් දෙයක් මෙනෙහි කරනවා. ඒ ඕලාරික දේ නොමෙනෙහි කර ගැනීමට කර ගැනීම සඳහා ඊට වඩා සියුම් දෙයක් මෙනෙහි කරනවා. හැබැයි එතනින් නවතින්නේ නැහැ. ඊටත් වඩා සියුම් දෙයක් මෙනෙහි කරලා අරකට පන්නලා අරිනවා. මහ පුදුම අන්දමේ ධර්මතාවක් එතන තිබෙන්නේ. දැන් මේව තුලින් අපට හෙළි වෙන්නේ අර කලින් අප සඳහන් කළ වචන දෙකයි. ප්‍රායෝගික සාපේක්ෂක මුළු මහත් බෞද්ධ ප්‍රතිපදාව තුළ ප්‍රතිපදාව තේරුම් ගැනීමට උපකාර වන වචන දෙකක් ප්‍රායෝගික කියලා කියන්නේ යම්කිසි ප්‍රයෝජනයක් අර්ථයක් සලකාගෙන කියන අර්ථයයි අදහසයි සාපේක්ෂික කියලා කියන්නේ තවත් එකක් හා සම්බන්ධව ඒකාන්ත වටිනාකමක් නැtei කියන අදහසයි ඒ සාපේක්ෂක කියන වචනෙන් දෙන්නේ එතකොට හැම දෙයකම ප්‍රායෝගික සාපේක්ෂක වටිනාකමක් අනුවයි මේ ප්‍රතිපදාවේ තැනක් ලැබෙන්නේ කිසි අර්ථයක් සලකාගෙන ඒ වගේම ඒක තවත් පිටකට සම්බන්ධ වෙලා තනිකර නෙවෙයි තනිකර නම් ඒක ඒකාන්ත කරපින්නගෙන යන්න පුළුවන් ඒක. එහෙම එකක් නෑ මෙතන. එතකොට මෙන්න මේ ධර්ම මේ මූල මෙනෙහි කිරීමත් නොමෙනෙහි කිරීමත් පිට කරගෙන මේ විදිහට මේ අර වඩ වඩා සියුම් දෙයින් ඕලාරික දේ පන්නා හරිනේ ධර්මතාව ඊටාත්ම ඊටත් වඩා තේරුම් ගැනීම පහසු වන්දමින් අපිට ඉදිරිපත් කරලා තිබෙනවා මජ්ක්‍ධිම නිකායම විතක්ක සංඨාන සූත්‍රය. බඩුවකුගේ උපමාවක මේ වඩුව අපට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. දැන් මෙතෙන්දිත් මේ බුදුරජාණන් වහන්සේත් මෙතන වඩුවක උපමාවක් දක්වන්නේ. එතන උපමාව හැටියට දක්වන්නේ සේතාවේ භික්කවේ පළගණ්ඩෝවා පළගණ්ඩන්තේ වාසීවා සුකුමාය ආනියා ඕලාරිකං ආනින් අබිනීහණී අබිනීහරේ අබිනිවජ්ජේය යෝමෝ කෝ භික්කවේ භික්කුණෝ යම් නිමිත්තං ආගම යම් නිමිත්තං මනසිකරෝතෝ uppajjanti papaka akusala dhamma විතක් ධම්මා ඡන්ද උපසංහිතාපි දෝෂ උපසංහිතාපි මෝහ උපසංහිතාපි තේන භික්කවේ භික්ුණා සම්මා නිමිත්ත අඤ්ඤං නිමිත්තම් මනසිකාතබ්බං කුසල උපසංහිතා ඒ කියන්නේ යම්සේ මහණෙනි දක්ෂ වඩුවෙක් හෝ වඩු අතවැස්සෙක් හෝ සියුම් මැණියකින් මහා ඇණියකට ගසමින් එය ගසන් ගසන්නේ යම්සේද එය ඇද දමන්නේ යම්සේද ඉවත් කරන්නේ යම්සේද එසේම යම් නිමිත්තක් යම් අරමුණක් නිසා යම් යම් අරමුණක් මෙනෙහි කරන විට කිසි භික්ෂුවකට ඡන්දය, ද්වේෂය, මෝහය හා සම්බන්ධ වූ පාපක අකුසල විතර්ක උපදී නම් ඒ භික්ෂුව විසින් ඒ නිමිත්ත හැර, ඒ අරමුණ හැර අනෙක් නිමිත්තක් කුසලූප සංහිත කුසලය හා සම්බන්ධ කුසලය හා සම්බන්ධ අනෙක් නිමිත්තක් මෙනෙහි කළ යුත්තේ කියලා ඒ විදිහට දක්වනවා. ඒකට මෙතන මේ කියන උපමාව අනුව අපිට පේනවා මෙතන තිබෙන්නේ අර සියුම් මැණයකින් මහ ඇණයකට ගහලා දැන් ওই දොරක් එහෙම හදනකොට එහෙම නැත්නම් වෙන උපකරණයක් කරනකොට වැරදිලා හරි ඇණයක් ගැහුනහම ඒ ඇණය ඉවත් කරන්නේ තව ඊට වඩා සියුම් මැණයකින් ගහලා. අර සියුම් මැණිය තියාගන්න නෙමෙයි එතන අදහස. අර ලොකු ඇණිය පන්න පන්නා දෙවීමටයි අර සියුම් මැණිය අතට ගන්න. අන්න ඒ වගේ දැන් මෙතනත් අර විතක්ක සංඨාන සූත්‍රයේ පෙන්වු කරනවා අර අකුසල විතර්ක ඡන්ද ද්වේෂ මොහ පිළිබඳ අකුසල විතර්ක බැහැර කිරීමට කුසල උසලූප සංහිත කුසලය හා සම්බන්ධ වූ විතක්යක් උපකාර කරගන්න. එන්නේ මේ මේක එතකොට මේ සාපේක්ෂික ප්‍රායෝගික සාපේක්ෂික මූලධර්මය අපිට මේ ඇනයිගිලීමේ උපමාව අනුව තේරුම් ගන්න පුළුවන් වඩා පහසුවෙන්. මේ ඇනයිගිලීම ඇන හිරවීමකට ඇන හිටීමකට ඉඩ නොතබන එකක්. ඇන උගලන්න ගියාම සමහර විට සිද්ධ වෙන්නේ ඇන හිර වෙනවා ඇන හිටිනවා. ඒ මොකද අර අර එකක් පන්නන්න ගත්තු වෙන්නේ එතන ගිහිලා හිර වෙනවා. ඒක වෙන්නේ අර උපාදානය නිසා. අන්නේ උපාදානය නැතිකමයි මේ බෞද්ධ ප්‍රතිපදාවේ මූලික ලක්ෂණය. ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මය කාවැදින ප්‍රතිපද කාවැදින ප්‍රතිපදාවක් නිසයි මේක. අකම්මිතා කියන පදයෙන් පෙන්눔 කරනවා අන්න අර අර ඇන හිරවීම ඇන හිටීම් වලට ඉඩ නොතබන తত্ত্বය. අකම්මිතා. එක්තරා විදිහක විරාගයකින් එහෙම නැත්නම් ඒක යම් කිසි කාර්යයක් ඉෂ්ට කර ගැනීම සඳහා පමණයි කියන අදහසයි. එතන ඒ වගේම මේ කුසල අකුසල කියන පද දෙක පිළිබඳවත් අපිට ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් කුසල කියන එක වචනේ සාමාන්‍ය තේරුම දක්ෂ කියන එක. අකුසල කියලා කියන්නේ අදක්ෂ. මේ දක්ෂ බවත් අදක්ෂ බවත් එකිනෙකට සාපේක්ෂකයි. දක්ෂ කියලා කියනකොට අදක්ෂ කියන වචනේ මතක් වෙනවා. අදක්ෂ කියනකොට දක්ෂ කියන වචනේ මතක් වෙනවා. ඒවා සාපේක්ෂක නිසාම මේ එකකවත් ඒකාන්ත වටිනාකමක් නැහැ. කුසලෙහි පවා ඒකාන්ත වටිනාකමක් නැහැ. මේ කුසල දේවල් අපි උපකාර කරගන්නේ අර අකුසල් තල්ලු කරලා දාන්න. ඒ වැඩි කරගත්තට පස්සේ අර අතම්මියතාව ඒ ඒ පිළිබඳවත් ඒ අල්ලගන්නේ නැහැ. ඔන්න ඕක නිසා තමයි අර ඇන හිටීම් ඇන හිරවීම ආදියකට ඉඩක් නැත්තේ. එයින් අපිට ඒ වගේ එපමණක් නෙවෙයි මෙතන දැන් මේ අර සලායතන විභංග සූත්‍රය පිළිබඳ ඒ විග්‍රහයෙන් එහෙමත් අපිට හෙළි වුණා. දැන් වෙන ආගම් වල නම් ද්වයතාව එහෙම නැත්නම් දෙකක් හැටියට පේන එක ඒක ජයගන්නේ ඒකත්වයෙන්. ඒකත්වයටපත් වුණාම ඔක්කොම හරි කියලා හිතා ගන්න. මේ ධර්මයේ හැටියට ඒකත්වයේත් අල්ලගන්නේ නැහැ. ඒකත්වයේවත් අල්ලගන්නේ නැහැ. ඒකත්වයේත් අතහරිනවා අර අතම්මයතාව මුල් කරගෙන. එතකොට ද්වේතාව ඉක්මවීම මේ ද්වේතාවක් අප මේ සංසාර ප්‍රශ්න ගැන කතා කරනකොට නිතරම ද්වේතාව කියන වචනේ යෙදුණා. දෙකක් පිළිබඳ දෙකක් ඉදිරිපත් වෙන හැම එකෙම. මේ දෙකක් එකක් කරගෙන අල්ල ගැනීම ඒකත්වය ඒක විසඳුම නොවේ. ඒ වෙනුවට තියෙන්නේ මේ අතම්මයතාව. ඒ කිසිවක් අල්ලා නොගැනීම ප්‍රතිපදාවයි. දැන් සංසාර ස්වභාවය ගැන ප්‍රකාශ කරනකොට ඒ සංසාරයට බැඳිලා සත්‍යය ගමන් කරන්නේ සමහර විට වචන දෙකක් එකට යෙදෙනවා සංයෝජන කියන වචනේ යෙදෙනවා. සංයෝජන කියලා කියන්නේ හැකිල්ල එහෙම නැත්නම් බන්ධනය. බඳින්න මේ දෙකක් තිබෙන්න ඕන. අර ගවයින් දෙදෙනෙක් ඇඳුවා වගේ. ඒ වගේම උපාදාන කියන පදයක් නිතර යෙදෙනවා සංසාර ස්වභාවය ගැන ප්‍රකාශ කරනකොට. උපාදානය ගැන කියන්නේ අල්ලාගෙන සිටීම. අල්ලාගෙන සිටීම. ඒකෝර අල්ලාගෙන සිටීමේදීත් අර දෙකක් පිළිබඳ හැඟීමක් තියෙනවා. අල්ලාගෙන කෙනෙක් ඉන්නවා, අල්ලා ගන්න කෙනෙක් ඉන්නවා, අල්ලා ගන්න දෙයක් තියෙනවා. සංයෝජන කියලා කියනකොටත් අර දෙකක් පිළිබඳ හැඟීම තියෙනවා. ඔය ද්වේතාව. මෙන්න මේ ද්වේතාව ඉක්මවීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. මේ සංසාරේ ඊ타මත්ම සියුම්ම ප්‍රශ්නේ එතනයි. මේ ද්වේතාව අර ඒකත්වයේ ඒකත්වයේ ඊට විසඳුමක් නොවේ. මේ දෙකම එකයි කියලා මේ ගැනීමම එක විසඳුමක් නොවේ. ඒක ඊටාත්ම සියුම් මන්දමකින් මේ මේ ප්‍රශ්නේ විසඳන්න සිද්ධ වෙන්නේ. ඒකටදී පිළිතුර ඊටාත්ම හොඳින් අපට හමු වෙනවා. සංයුත්ත නිකායේ පළවෙනිම සූත්‍රයෙන්. සංයුත්ත නිකායේ මුලටම දාලා තින්නේත් ඒක වැදගත් සූත්‍රයක් නිසා ඕඝතරණ සූත්‍රය. සැඬ වතුරෙන් ඈතර වීම පිළිබඳ සූත්‍රයක් එතන. දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතන්තුම් මාරිස ඕඝං අතරි. එවත් නිදුකාණෙනි ඔබ කොහොමද මේ සැඬ වතුරෙන් එතර වුනේ? බුදුරජාණන් වහන්සේට දෙන පිළිතුර අපපතිට්ඨං කෝහං ආවුසෝ අනායුහං ඕගං අතරින් නොනවතිමින් නොදඟලමින් සැඬ වතුරින් එතර වුනේ. එවත්නි මම නවතින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව සැඬ වතුරින් එතර වුනේ. නොනවතිමින් නොදඟලමින් සැඬ වතුරින් එතර වුනේ. ඊළඟට මේ දේවතාවට එකපාරට ඒක තේරුම් ගන්න බැරි යථාගතම් පනතං ආවුස මාරිස අපතිත්තංගනායුවන් ඕගන් අතරින් හරියට කියනවා නම් කොහොමද ඒ නිදුගාණෙනි ඔබ ඒසේ නවතින්නෙත් නැතිව නැවතී සිටින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව ඒ සැඬ වතුරෙන් එතර වුණේ. මේ සැඬ වතුරෙන් එතර වුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එකට යම්කිසි අදහසක් ගැනීමට උපකාර වන පාඨයක් කියනවා, දේශනා කරනවා. යදස්වාහං ආවුසෝ සම්තිට්ඨාමි තදාස්සු සංසීදාමි යදස්වාහං ආවුසෝ ආයුහාමි තදාසු නිබ්බුල්හාමි එවං කවහං ආවුසෝ අපපතිට්ඨං අනායුහං ඕගං අතරි එවත්නි මම යම් පිටක යම් පිටක මේ සිටියේ නැවතී සිටියෙම්ද නැවතී සිටින්ද එවිට මම ගිලා බසිමි යම් පිටක දැඟලුවෙන්ද එහෙම නැත්නම් අධික එහෙම නැත්නම් පමණට වඩා උත්සාහ කළෙමුද කියන එකයි ආයුහ ආයුහ යන කියන වචනේ තේරුම. අපි දඟලනවා කියලා එක ලේසියට ගත්තයි තේරුම් ගන්න පහසු වෙන්න. යම් විටක දඟලුවෙම්ද එවිට ගසාගෙන යනවා. අන්න ඒ විදිහටයි මම මෙන්න මේ කාරණේ නිසායි මම අර අපතිත්තා නොනවති නොනවතිමින් නොදඟලමින් සැඬවතුනේ නතර වුණා කියලා ප්‍රකාශ කළ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ ඊළඟට පිළිතුරු දෙනවා. එතකොට අර දේවතාවා ඒ ගැන එක්තරා ප්‍රීතියක් මේක සතුට ප්‍රකාශ කිරීම වශයෙන් නට ගාථාවක් කියනවා චිරසං වතපස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපපතිට්ඨං අනායුහං තින්නම් ලෝකේ විසත්තිකං නවතින්නෙත් නැතිව නැවතී සිටින්නෙත් නැතුව දඟලන්නෙත් නැතිව විසත්තිකානම් වූ මේ ලෝකයේ ඇලෙන සුළු තණ්හාවෙන් එතරව පිරිණිවියා වූ නිර්වාණය ලබා ගත්තා වූ බ්‍රාහ්මණයෙකු මම බොහෝ කාලයකට පස්සේ දකින් කියලා ඒ දෙට දේවතාව ප්‍රකාශ කළා. දැන් එතකොට මේ ඕගතරණ සූත්‍රයෙන්ුත් අපිට පේනනවා අර මෙන්න මේ මේ මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන එක්තරා යම් යම් සියුම් ලක්ෂණ දැන් සැඬ වතුරකට දැන් සැඬ වතුරක් ගැන කල්පනා කරලා බලනකොට සැඬ වතුරකට හරි දියවැලකට හරි අසුණු කෙනෙක් රැඳී සිටින්න නැවතී සිටින්න උත්සාහ කළොත් විලාපසින් එයින් මිදෙන්න කලබල වෙලා දඟලුවොත් ගහගෙන යනවා. මේ අන්ත දෙකටම නොඇටිලා සීරුවෙන් අනුක්‍රමයෙන් එක්තරා අනුපිළිවෙලක ප්‍රයත්නයකින් සඳ වතුරෙන් එතර වෙන්න සිද්ධ වෙනවා. දියවැලකින් මිදෙන්න සිද්ධ වෙනවා. දක්ෂ පිහිනුම්කාරයෙක් වගේ. එතකොට මෙන්න මේ මේක නිසා තමයි මේ මුළු බුදුරජාණන් වහන්සේ අර ඒ ප්‍රථම ඒ ධර්මදේශනාවලදී පවා ධර්මදේශනාවලදී පවා ධම්මචක්කපවත්තන සූත්‍ර ආදීදී පවා මේ ප්‍රකාශ කළේ අන්ත ලෝකයේ තිබෙන අන්ත දෙක අන්ත දෙක තමයි අත්ත කාමසුඛල්ලිකානියෝග අත්ත කිලමථානියෝග මේ මේ අන්ත දෙක හරියට අර සැඬ වතුරට සාමාන්‍ය ලෝකයා දක්වන ආකල්ප දෙක වගේ කාමසුඛල්ලිකානියෝග කියලා කියන්නේ කාම සුඛෙහි ඇලී රැඳී සිටීම අත්ත කිලමථානියෝග කියලා කියන්නේ හාමුදුරුවට වද දෙමින් දඟලින්න. ඉක්මනට විමුක්තිය ලබා ගන්න දඟලනවා. ඔන්න ඔය අන්ත දෙකෙන් දෙකටම මැදිනු එතකොට බුදුරජාණන් වහන්සේ දෙක අන්ත දෙකම ඉක්මවලයි අර මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් ඒවා රාෂ්ඨාංගික මාර්ගෙම ඉදිරිපත් කළේ. එහෙනම් අපිට පේනවා අර සැඬ වතුරක පිළිබඳ ඒ ධර්මතාවයි මෙතන තිබෙන්නේ. මේ මුළු මහත් සංසාරයේම අර ඒ දිය වැලේම නැත්නම් සැඬ වලක් සැඬ වතුරක් හැටියට ගත්තොත් එයින් ඈතර වීමට අර විදිහේ සීරුවෙන් යම්කිසි සියුම් ප්‍රයත්නයක් දරිය යුතුව තිබෙනවා. අපේ ඒ වගේම අර පටිච්චසමුප්පාද ධර්මය ගැන විග්‍රහ කරන අවස්ථාවල මුල් දේශනාවලදීම ඒ පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගැනීම පහසු වීමට දියසුලියක උපමාව ගත්තා. ඒ දියසුලිය අපි නැවතත් මතු කරගත්තොත් ඒ දියසුලිය අනුව කල්පනා කරනවා නම් ඒ අනුව අපට කියන්න පුළුවන් අවිද්‍යාව නිසා සංස්කාර ප්‍රවාහයට අසු වෙලා විඥාන නාම රූප දෙක අතරේ කරකැවෙන එකයි සංසාරික සත්වයන්ගේ ස්වභාවය. අවිද්‍යාව එහෙම නැත්නම් විපල්ලාස කියලා කියන්න පුළුවන් අර අනිච්චේ නිච්ච සංඥා දුක්ඛේ සුඛ සංඥා ආදී වශයෙන් සතර විපල්ලාසය නිසා එහෙම නැත්නම් අවිද්‍යාව නිසා විපරීත අදහස් නිසා ඒ සංස්කාර ප්‍රවාහය බලාගෙන එනවා. ඒ සංස්කාර අර නාම රූප විඥාන දෙක අතර විඥාන නාම රූප දෙක අතර කරකැවෙන ඕකයි දියසුලිය. එතකොට මෙන්න මේ මේ විදිහට මේ මේ විදිහට දියසුලියක් කරකැවෙනකොට දැන් සාමාන්‍යයෙන් දියසුලියක් තියෙන තැනක පොඩි කොළයක් දැම්මත් ඒකත් කරකැවෙනවා. අන්න ඒ වගේ මේ මුළු මහත් මේ සංසාරයේම ස්වභාවය අර දෙකක් පිළිබඳ ද්වේතාව. ඒක නිසාම මෙතන මේ ඒවායින් මිදීමත් සියුම් සියුම් ප්‍රයත්නයකින්ම කළ යුත්තක් වෙනවා. සියුම් මන්දමටම මේ ප්‍රශ්නය විසඳන්න සිද්ධ වෙනවා. අනේ ඒක නිසා තමයි දැන් එතන අර අපතිට්ඨං අනායුවං ආදී පද වලින් දැක්ුවේ අර අන්ත දෙකට යන්නේ නැතිව රැඳී සිටින්නෙත් නැතිව ඒ වගේම දඟලන්නෙත් නැතිව අර සැඬ වතුරෙන් ඈතර වීමයි අපපතිච්ඡං අනායුවන්. දැන් මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ අන්ත දෙක අතහැරලා මැදුම් පිළිවෙතකින් මේ නිවන ලබා විමුක්තිය ලබා ගත යුතුය කියලා ප්‍රකාශ කරනකොට ඒ කාලේ හිටිය අන්තගාමී අන්ත දෘෂ්ටි අන්තවාදී දෘෂ්ටිගත් අය බුදුරජාන් වහන්සේට නොයෙකුත් විදිහේ උපහාසාත්මක වචන ප්‍රකාශ කළා මේ මේ ඔබ එහෙනම් ඔබ කියන්නේ මේ මහා මුලා මහා මුලාවක් විදිහේ ධර්මයක් ඔබ ප්‍රකාශ කරන්න කියලා. ඒ බඳු අවස්ථාවක් අපට හමු වෙනවා. සුත්ත නිපාතේ අටක වගේ මාගන්ධිය සූත්‍රයේ. මේ මාගන්ධිය සූත්‍රයේදී මාගන්ධි බ්‍රාහ්මණය බුදුරජාන් වහන්සේගෙන් අසන ප්‍රශ්නයක්. අධ්‍යාත්ම සම්පීති යමේත මත්තං කතං නුධීරේහි පවේදිතං තං අධ්‍යාත්ම ශාන්තිය කියලා මේ යම්කිසි මේ කාරණයක් යම්කිසි දෙයක් ලෝකේ තිබෙනවද ඒක ඒක මේ ධීරයන් ප්‍රඥයින් විසින් කොයි ආකාරයකටද හඳුන්වා ප්‍රකාශ කරන්නේ මේ ආධ්‍යාත්ම ශාන්තිය කොහොමද ලබාගන්නේ කියන එකයි ප්‍රශ්නේ. ඒකට බුදුරජාණන් වහන්සේකට දෙන පිළිතුර මෙන්න මේ විදියට. නදිඨ්ඨිය නසුතිය නඥානේන සීලබ්බතේන අපි විසුද්ධිමා. අදිඨ්ඨිය අසුතිය අඥාන අසීලතාබ්බතා නෝපිතේන. ඒතේච නිස්සජ්ජ අනුග්ඝාය සන්තෝ අනිස්සාය භවං නජප්පේ. නදිඨ්ඨිය නසුතිය නඥානේන දෘෂ්ටියනුත් දෘෂ්ටියනුත් නොවේ සුති කියලා කියන එකට අපි අපි ගනිමු මෙතන උගත්කම කියලා. සුති කියලා කියන්නේ කණෙන් අහලා ලබා ගන්න දැනුම. එතකොට දෘෂ්ටියනුත් නොවේයි, උගත්කමිනුත් නොවේයි, ඥානෙනුත් නොවේයි, ශීලේනුත් නොවේයි, වෘතේනුත් නොවේයි විසුද්ධියක් ලබා ගන්න පුළුවන් වань. න විසුද්ධිමා. ඊළඟට ප්‍රකාශ කරන ඊළඟ පද දෙකේ කියවෙන මහ පුදුම කියමනක් ඊළඟට අදිට්ඨිය, අසුතිය, අඥාන, අසීලතා, අබ්බතා නොපිතේන. දෘෂ්ටිය නැතිව, ත්‍ෘතිය නැතිව ඥානය නැතිව, සීලය නැතිව, වෘතය නැතිව මේවයිනුත් නෙවෙයි විසුද්ධිය ලබා ගන්න. අන්තිම පද දෙකේ කියවෙන්නේ ඒතේච නිස්සජ්ජ මේ හැම එකක්ම මේව අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ නැතිව සන්තෝ ශාන්ත වූ පුද්ගලතෙම අනිස්සාය භවන්න ජප්පි කිසිවකට හේතු වෙන්නේ නැතිව කිසිවක් අල්ලගන්නේ නැතිව අනිසිතෝ භවන්න ජප්පි භවයක් ප්‍රාර්ථනා නොකරන්නේ මේ පිළිතුරු දුන්නාම අර මාගන්ධි බ්‍රාහ්මණයට මේක තේරුම් ගන්න බෑ මේ එක්තරා විදිහක ප්‍රහේලිකා විදිහේ ගාථාවක් වගේ. මේ බ්‍රාහ්මණය ඊළාට ප්‍රකාශ කරනවා නෝචේ කිර දිට්ඨියාන සුතියාන ඥානේන සීලබ්බතේනාපි විසුද්ධිමාහ අදිට්ඨියා සුතිය අඥාන අසීලතාබ්බත නෝපිතේන මඤ්ඤේ මහං මෝමුහමේව ධම්මං දිට්ඨියායකේ පච්චෙන්ති සුද්ධි හොඳයි ඔබ කියන හැටියට දිට්ඨියෙන්වත් සුතියෙන්වත් ඥානයෙන්වත් සීලෙන්වත් වෘතෙන්වත් විසුද්ධියක් නැහැ. ඒ වගේම අදිට්ඨියෙන් ඒ කියන්නේ දෘෂ්ටියක් නැතිවත් දෘෂ්ටියෙන් තොරව සීලෙන් ශ්‍රුතියෙන් තොරව ඥානයෙන් තොරව සීලෙන් තොරව වෘතයෙන් තොරව මේවයිනොත් විසුද්ධියක් නැහැ. එහෙම කියනවා නම් මඤ්ඤේ මහ මෝමුහ මේව ධම්ම. එහෙමනම් මට හැඟෙන්නේ ඔබේ ධර්මය මහ මුලාවක්. මොකද දිට්ඨියයේකේ පච්චෙන්ති සුද්ධිය. ඇතම් ශාස්ත්‍රවරු ඇතම් කෙනෙක් දෘෂ්ටියෙන්වත් සුද්ධිය තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. දැන් මෙතෙන්දී යමක් කියන්න සිද්ධ වෙනවා අර පාඨාන්තර ප්‍රශ්නයකුත් මෙතන තියෙනවා අර සම ඒක නම් සුළු දෙයක් ඒ කියන්නේ අර මේ ගාථා දෙකේම විසුද්ධි අපි ගත්තේ විසුද්ධි කියන වචනයයි සමහර ඒවායි කියනවා සුද්ධි කියලා වචන. න සුද්ධිමා මෙතන වඩා අර්ථාන්විත හැටියට පෙන්නේ විසුද්ධි කියන එකයි. ඒ අර න සුද්ධිමා කියලා සමහර මුද්‍රණවල තිබෙනවා. කොයි එක හරි එතකොට මේ මෙන්න මේ ගාථා මේ ගාථා දෙක පිළිබඳ මේ විග්‍රහයේදී අටුවාව තේරුම් කරන්නේ බුදුරජාන් වහන්සේගේ අර බුදුරජාන් වහන්සේ කළ ප්‍රකාශනීය ඒ කියන්නේ දික්ඛයෙන් ශ්‍රුතියෙන් ඥාණයෙන් සීලයෙන් වෘතයෙන් විසුද්ධියක් ඇතැයිද නොකියමි. දෘෂ්ටි නිය නැතිව ශ්‍රුතිය නැතිව ඥානය නැතිව සීලය නැතිව වෘතය නැතිව ඒනොත් විසුද්ධියක් ඇතැයි නොකියමි කියලා කියන ඒ ප්‍රකාශනය අටුවාවේ තෝරන්නේ කොහොමද? අර මුල් පද දෙකෙන් කියවෙන්නේ මිත්‍යා දෘෂ්ටිය ගැනීම. මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා ශ්‍රුති, මිත්‍යා ඥාන, මිත්‍යා සීල වෘත ඒවයින් විසුද්ධියක් වෙන්නේ නැත. දෙවෙනි පද දෙකෙන් කියන්නේ සම්මාදිට්ඨිපක්ෂය වූ ධර්මය. ඒ කියන්නේ අපේ මගේ මේ සම්මා සම්මාදිට්ඨිපක්ෂය වන ඒ දිට්ඨියෙන්, ශ්‍රුතියෙන්, ඥානයෙන්, සීලබ්බතෙන් ඒවයිනුයි විසුද්ධියක් වන්නේ කියලා. එහෙම ගත්තොත් නම් අර මේ ගාථාවේ තියෙන ඊ타ත්ම සියුම්, ඊ타ත්ම ගැඹුරු මාර්ථය යටපත් වෙනවා. එහෙමනම් අර බ්‍රාහ්මණයට ඒක ප්‍රශ්නයකුත් වන්නේ නැහැ. මාගන්ධී බ්‍රාහ්මණයට මේ මෙතන මේ පටලැවිල්ලක් ඇති වෙන්නත් හේතුවක් නැහැ. මේ මාගන්ධී බ්‍රාහ්මණයා අර බුදුරජාන් වහන්සේට චෝදනා කළේ මේක මහා මුලාවක් කියලා ඒ කියමනේ පරස්පර විරෝධීත්වයක් පෙන්වන නිසා. පරස්පර විරෝධී කියමනක් වගේ පෙන්වන නිසා. මුල් පද දෙකෙන් කියනවා මේවා නැතුව විසුද්ධ කිනාට කියන ඒවා නැතුවක් බැරියි කියන. ඒකට මෙතන කියන්නේ අර සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා දෙකට බෙදන්න බෑ මෙතන. මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි පක්ෂේ. එහෙම කියනවනම් දැන් අනිත් ශාස්ත්‍රවරු කරත් ඒකයි. අනිත් ශාස්ත්‍රවරුන් ඔය කලහය එකිනෙකා සමග කලහ විවාද කළ අනිත් ශාස්ත්‍රවරුනුත් කියන්නේ කොහොමද? ඔබේ දෘෂ්ටියෙන් නෙවෙයි මගේ දෘෂ්ටියෙන්, ඔබේ ශ්‍රුතියෙන් නෙවෙයි මගේ ශ්‍රුතියෙන් මේ විමුක්තිය ලබන්න පුළුවන්. එහෙම කතාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළේ. එතකොට මේ මෙතන කියවෙන්නේ සම්මාදිට්ඨි පක්ෂේම වූ ධර්මවල යම්කිසි සියුම් ලක්ෂණයක් මෙතනින් හෙළි වෙන්නේ. මේ සම්මාදිට්ඨියට අනුව මේ මේ කොටිම මේ බෞද්ධ ප්‍රතිපද බුදුරජාණන් වහන්සේ දක්වපු ප්‍රතිපදාවට අනුව දිට්ඨියෙන් දිට්ඨිය ඇතුවත් බෑ නැතුවත් බෑ වගේ මෙතන කියන්නේ. ඒ කියන්නේ ඒකාන්ත වටිනාකමක් නැහැ. නැවතත් අපි එන්නේ අර වචන දෙකටයි. ප්‍රායෝගික සාපේක්ෂක. යම් කිසි අර්ථයක් ඉෂ්ට කරගන්නවා. ඒ නිසා ඒකේ ඒකේ ඒකාන්ත වටිනාකමක් නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන්නේ දිට්ඨියෙන්, ශ්‍රුතියෙන්, ඥානයෙන්, සීලයෙන්, වෘතයෙන් මා විසුද්ධියක් ඇතයි නොකියමි. ඒ වගේම දෘෂ්ටිය නැතිවත්, ශ්‍රුතිය නැතිවත්, මේව නැතිවත් ඇතයි නොකියමි. මෙතන තියෙන්නේ අර බැලු බැලමට පරස්පර විරෝධී වගක් පේනවා. නමුත් මෙතන මධ්‍යම ප්‍රතිපදාවයි මේ ප්‍රකාශ කරන්නේ. ඒවා ඒකාන්ත වටිනාකමක් නැහැ. සාපේක්ෂක එක්තරා සීමිත වටිනාකමක් තිබෙනවා. අන්න ඒ කාරණය එතකොට අපිට ගන්න වෙන්නේ මේකෙන්. අර දැන් මෙතන කියවෙන්නේ මේ කියන ආධ්‍යාත්ම ශාන්තිය වෙන එකක් නෙවෙයි අනුපාදා පරිනිබ්බාණයමයි. ඒ බව හෙළි වෙනවා අර ගාථායි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ ගාථායි අවසාන පදයේ. ඒතේච නිස්සජ්ජ අනුග්‍රහය සන්තෝ අනිස්සාය භවන්න ජප්පේ මේ හැම දෙයක්ම අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ නැතිව අනුග්‍රහය කියලා කියන්නේ අර අනුපාදා කියන අදහසමයි උපාදානයක් නැති බව අනිශ්චිත යමකට හේතු වෙන්නේ නැතුව අනිශ්චිත කියන වචනේ අපිට කලින් හමු වුණා නිවන ගැන කියනකොට නිසිතස්සයි චලිතං අනිසිතස්ස චලිතං නැති යමකට හේතු වුණු තැනත්තට සෙලවීමක් එහෙම නැත්නම් ඒ චකිතයක් තියෙනවා ඒකට යමකට හේතු නොවුණු තැනත්තට එවන්නක් නැත ඒ කියන්නේ අර අනුපාදාන తත්ත්වය අනිශ්චිතය. භවං නජප්පේ වගේම භවයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේ එක එකක් අල්ලගත්තා නම් ඒවා භවයක් වෙනවා. මේ අල්ලා ගැනීම උපාදානය ඇතිතාක් භවයක් තිබෙනවා. උපාදානය යම් තැනකද භවයක් එතනයි. එතකොට මෙන්න මේ අනුව අපිට තේරුම් ගන්න පුළුවනි අපිට නැවතත් අර සිහිපත් කරගන්න පුළුවන් මේ ධර්මයන් බුදුරජාන් වහන්සේ පෙන්눔 කරන්නේ මේ ධර්මයන් ගන්න ඕනේ අර දැලි පිහිය මදින්න වගේ මේ හැම එකක්ම අර දැලිපිය මදින්න අල්ල ගන්නවා වගේ වීසි කරන්න ලෑස්ති වෙන අල්ල ගන්නවා වගේ. එහෙම දෙයක්. මේ වැඩේ කරනවා ඊළාට ඒව අතහැරෙනවා. අන්න ඒ ධර්මතාවයි මේ මේ සූත්‍රෙනුත් හෙළි වෙන්නේ. මේක අපිට තවදුරටත් පැහැදිලිව ඊටාත්ම පැහැදිලිවම ප්‍රකාශ කරන සූත්‍රයට ඔන්න ඊළඟට අපි එනවා අර මජ්ක්‍ධිම නිකායේ රත් විනීත සූත්‍රය. දැන් මේ මාගන්ධිය සූත්‍රය කියපු කාරණේ ඒක තේරුම් ගැනීම අපහසු නම් ඔන්න හොඳට එළි වෙනවා ඒක රත් විනීත සූත්‍රයේ මැදුම් සංගීතය. එතෙන්දී මේ බ්‍රාහ්මණයෙක් එක්ක නෙවෙයි මේ මෙතන බ්‍රාහ්මණයෙක් එක්ක කරන වාදයක් හිටියට නෙවෙයි එතන ඉදිරිපත් වෙන්නේ. ඒ කතා රතමිනිත් සූත්‍රයේ සාකච්ඡාව ඉදිරිපත් කරන්නේ. මේ ශාසනය ඊ타මත්ම ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා හැටියට සැලකෙන ඒ ශාරිපුත්‍ර ස්වාමින් වහන්සේ කුණමන්තානිපුත් ස්වාමින් වහන්සේ ඒ දෙනම මේ මේ සාකච්ඡාව මෙතන මේ රත විනීත ප්‍රතිපදාව ගැන දීර්ඝ සාකච්ඡාවක් කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ ප්‍රතිපදාව ගැන සැකයක් ඇති නිසා නොවේ අර මාගන්දියලා සඳහා ලෝකයේ ඉන්න අර විදිය මාගන්දියලා මේ බුදුරජාන් වහන්සේගේ මේ මධ්‍යම ප්‍රතිපදාවේ සාපේක්ෂක ප්‍රායෝගික සාපේක්ෂක ස්වභාවය ගැන අවබෝධයක් නැති අය සඳහා මේ බුදුරජාන් සාරිපුත් ස්වාමීන් වහන්සේ දීර්ඝ ප්‍රශ්න මාලාවකින් මේ කාරණේ පැහැදිලි කරලා දෙන්නේ රතවිනිත සූත්‍රයේ. ඒකෙදි අපි ඒකත් ඒ ඒ සූත්‍රයේ දක්වන කාරණා තේරුම් ගැනීම පහසු වීමට කොටස් තුනකට බෙදලා ඒ සාකච්ඡාව ඉදිරිපත් කරන්නට උත්සාහ කරමු. ඉස්සෙල්ලම සාරිපුත් ස්වාමීන් වහන්සේ පුන්නමන්තානිපුත් ස්වාමීන් වහන්සේගෙන් අසන ප්‍රශ්නය සීල සීල විසුද්ධත්තං කෝ ආවුසෝ භගවති බ්‍රහ්මචර්යං උස්සති. එවත්නි භාග්‍යවතුන් වහන්සේ වෙත මේ බ්‍රහ්මචර්ය වාසය වසනු ලබන්නේ සීල විසුද්ධිය සඳහාද? නෝහිදං ආවුසෝ මේ මේ සඳහන් නොවේ මේ නැත නැත ඇවැත්නි කියලා තුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා ඊළඟට අහනවා චිත්තවිසුද්ධත්තං එහෙමනම් චිත්තවිසුද්ධිය සඳහාද ඒත් නැත ditthිවිසුද්ධිය සඳහාද ඒත් නැත සංඛා විතරණ විසුද්ධිය සඳහාද ඒත් නැත මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද ඒත් නැත පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද ඒත් නැත ඥාන දර්ශන විසුද්ධිය සඳහාද ඒත් නැත Uh, එතකොට uh, එහෙමනම් uh, එතකොට සාරිපුත් ස්වාමීන් වහන්සේ අහනවා කිමත්තං චරී ආවුසෝ භගවති බ්‍රහ්මචර්යං. හොඳයි එහෙමනම් මොකක් සඳහාද මේ වාග්යතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්ය වාසය කරන්නේ? අනුපාදා පරිනිබ්බාණත්තං ආවුසෝ භගවති බ්‍රහ්මචර්යං දුස්සති. අනුපාදා පරිනිබ්බාණය සඳහා කිසිවක් අල්ලාගෙන අල්ලා නොගෙන පිරිණිවීම සඳහායි භාග්‍යතුන් වහන්සේ වෙත මේ බ්‍රහ්මචර්ය වාසය වසන් ලබන්නේ. ඔන්න එතකොට අපි පළවෙනි කොටස හැටියට ඉදිරිපත් කළේ මේ මේ සාකච්ඡාවෙන් ඉදිරිපත් කෙරුණේ අර එක එකක් සඳහාවත් නොවි අනුපාදා පරිනිබ්බාන නම් වූවක් සඳහා අනුපාදා පරිනිබ්බාන නම් වූ දෙයක් සඳහා මොකක් නම් ඔන්න ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේදී දෙවෙනි කොටස ඇහිලා අපි ඉදිරිපත් කරන මේ සාකච්ඡා වෙදී සාරිපුත් ස්වාමීන් වහන්සේ මෙතන තිබෙන අර මාගන්දියසුව වගේ මෙතන තියෙන පරස්පර විරෝධී ස්වභාවය මතු කරලා දෙනවා. බැලු බැලමට ටිකක් තේරුම් ගන්න අමාරු දැනකුත් මෙතන තියෙන බව. ඊළඟට සාරිපුත් ස්වාමීන් වහන්සේ පිළිවෙලින් අහනවා සීල විසුද්ධිය කින්න කුහවසෝ සීල විසුද්ධිය අනුපාතා පරිනිබ්බාන. එවත්නි මේ සීල විසුද්ධියද අනුපාතා පරිනිබ්බාණය කියලා කියන්නේ. නැත් නොහිදන් ඒක නෙවෙයි. ඒ අනුපාදා පරිනිබ්බාණයක් ගැන අතන කියුණානේ. ඒක නිසා මේක ඒක සීල විසුද්ධියමද අනුපාදා පරිනිබ්බාන. නැත් කියන්නේ. චිත්ත විසුද්ධියද ඒත් නැත්. දිට්ඨි විසුද්ධියද ඔය විදිහට අහනවා. ඥාන දර්ශන විසුද්ධිය දක්වාම ඒ එක එකක්වත් නොවේ අනුපාදා පරිනිබ්බාණය. ඉහිම් ප්‍රකාශ කරාම සාරිපුත් ස්වාමීන් වහන්සේ ඊළඟට විමසනවා කිම්පනාවසු අඤ්ඤත්‍ර ඉමේහි ධම්මේහි අනුපාදා පරිනිබ්බාන කිමෙක් දෙවත්නි මේ ධර්මයන් මේ කියාපු හතම ඇතහැරලා මේ හතහැර හතෙන්ම පිට මේවයින් මේවයින් මේව නැතිව මේවයින් තොරව අනුපාදා පරිනිබ්බාණිකුත් තියෙනවද ඒකටත් නැත කියලා කියන්නේ නොහිතන් ආවස් ඔන්න එතකොට දැන් දැන් මේ ප්‍රශ්නේ බැලු බැලමට අර පරස්පර විරෝධී තත්ත්වයක් වගේ ඇවිල්ලා ඔන්න තුන්වෙනිව ඊළඟට ඊළඟට සාරිපුත් සානාසි විමසනවා අර අරකම අර කලින් කළ සාකච්ඡාවම දැන් කියවෙනවනේ සාමාන්‍යයෙන් අර පුනරුක්ති වශයෙන් එහෙම නැත්නම් නැවත උච්චාරණය කරන ක්‍රමයක් තිබෙනවනේ යම්කිසි කෙනෙකුගේ පරස්පර විරෝධී බවක් පෙන්වුම් කිරීමට නැවතත් කියනවා ඇවත්නි මම ඔබගෙන් මෙන්න මෙහෙම ඇහුව ඇහුව ප්‍රශ්නයට ඔබ ඒකටත් නැහැයි කිව්වා මේකටත් නැහැයි කියනවා අත කිමත්තං චර ඊළඟට ප්‍රකාශ කරනවා යතහකතම් පනාවුසෝ ඉමස්ස අත්තස්ස ඉමස්ස භාසිතස්ස අත්ථෝ දට්ඨබ්බ එහෙමනම් කොහොමද ඇවත් මේ මේ ඔබ ඔබගේ කතාව මම තේරුම් ගන්නේ අර මහගන්ධිය වගේ අර තදින් කිව්වේ නෑ මෙතන ගදින් සාරිපුත් සානන්සි අර මතු කළ දුන්න මෙතන තියෙන තේරුම් ගන්නට බැරි තැන කොහොමද මේ අවැත්නි ඔබේ මේ කතාව මම තේරුම් ගන්න සීල විසුද්ධිය ආදී එක එකක්වත් නෙවෙයි අනුපාද පරිනිබ්බාණය ඊළඟට මේවායින් තොරව අනුපාද පරිනිබ්බාණයකුත් නැත කියලා ඔන්න ඊළඟට තුන්වෙනි කොටස හැටියට අපි දක්වන එකෙන් ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳනවාද පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ ඒක මෙන්න මෙහෙම ඉදිරිපත් කරන්නේ සීල විසුද්ධිංචේ ආවුසෝ භගවා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස සෞපාදානඤ්ඤේව සමානං අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස එවත්නි සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයයි භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ නම් දක්වන්නෝ නම් දක්වන්නෝ නම් උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිනිර්වාණයක් හැටියට දැක්වීමක් වෙනවයි ඒක සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වොත් එතන උපාදාන සහිත පරිනිර්වාණය කියතන කියවෙන්නේ ඒ එතකොට ඒ ප්‍රශ්නේ එක පැත්තක් ඒකෙන් විසඳනවා. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. අඤ්ඤත්‍ර ඉමේහි ආවුසෝ අඤ්ඤත්‍ර ඉමේහි ධම්මේහි අනුපාදා පරිනිබ්බාණං අභවිස්ස පුතුජනෝ පරිනිබ්බායේ පුතුජනෝ ආවුසෝ පුතුජනෝ ආවුසෝ අඤ්ඤත්‍ර ඉමේහි ධම්මේ මේ ධර්මයන්ගෙන් තොරව පිරිණිවීමක් පරිණිර්වාණයක් ඇති වෙනවා නම් පුතග්ජනයත් පිරිණිවෙලා ඉවරයි නිවන් දැකලා ඉවරයි මක් නිසාද පුතග්ජනයට මේ එකක්වත් නැහැ උන් එතකොට අපිට පේනවා මෙතන මේ ප්‍රශ්නේ සියුම් බව. අරවා අර එකකින්වත් එකක්වත් අනුපාදා පරිණිර්වාණී නොකියු පමණට ඒවා ඉවත් කරන්නත් බෑ. මෙතනම තමයි අර අලගද්දූපම සූත්‍රයේ අලගද්දූපම සූත්‍රය ගැන අපි කලිනුත් සඳහන් කරලා තියෙනවා. ඒකේ උපමා දෙකක්ම තිබෙනවා. පහුරේ උපමාවයි ණයාගේ උපමාවයි. පහුර කර ගහගෙන යාම එකාන්තයක්. ණයාගේ වල්ගෙන් එල්ලීම අනිත් අන්තය. අර මේවා කිසි එකක් වැඩක් නැහැ කියලා අතහැරියොත් ඔන්න ඒක අර ණයාගේ වල්ගෙන් අල්ලා ගැනීම. ඔන්න ඔය දෙකට අතරේ මේ මේ මැදුම් පිළිවෙත තියෙන්නේ. ඒකයි මෙතෙන්දි මේ මතුවෙන්නේ. එහෙමනම් පෘථග්ජනියත් නිවන් දැකලා ඉවරයි. අරව මොකක් කරන්නේ නැහනේ පෘථග්ජනියට. ඔන්න ඔය විදිහට ඒ රත් විනීත සුතේ ඊළඟට මේ කාරණේ තවත් පැහැදිලි කිරීමට හුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ අර රත උපමාව ඉදිරිපත් කරනවා. ඒක බොහොම ප්‍රකට උපමාවක් අප කෙටියෙන් සඳහන් කළොත් අර පසින දිගසොල් රජුරුව සවැත් නුවර වාසය කරන අවස්ථාවේ සාකේත නුවර හදිසි පණිවිඩයක් වෙනවා හදිසි කටයුත්තක් සඳහා යන්න සිද්ධ වෙනවා. ඒ ගමන් මාර්ගයේ අතරින් පතර කඩින් කඩ රත හතක් නවත්වලා තිබෙනවා රත විනීත මේ හොඳට පුරුදු කරලා අර කඩින් කඩ දිවීම සඳහා පුරුදු කරලා රත හතක් වෙන්න ඕන ආශ්ව රත එතකොට ඒ ඉක්මනට යන්න ඕන නිසා අර කවසන් සොල් රජුව එක රතයක නගිනවා ඊළාට ඒකෙන් දෙවෙනි රතයට ලං වෙන රතය අතහරිනවා දෙවෙනි රතයට නගිනවා දෙවෙනි රතයෙන් තුන්වෙනි රතය තියෙන තැනට යනවා දෙවෙනි රතය හතරිනවා තුන්වෙනි රතයට නගිනවා ඔය ආකාරයෙන් ගිහිල්ලා හත්වෙනි රතයෙන් අර සාකේත නගරද්්වාරයට පැමිණෙනවා එතෙන්ට පැමිණියාම නාහිතවතුන් ආදීන් ඒ මිත්‍රයන් එහෙම රජුරුවන්ගෙන් අහනවා මේ මහරජා ඔබ මේ මේ රතෙන්මද මේ මේ මේ ඔබ මේ මේ මහරජා ඔබ මේ රතෙන්මද මේ සාකේතනුවරට පැමිණි. එතකොට මේකට මේ කොසල් රජුරුවන්ට මේකට මේ රතෙන් කියලා කියන්නත් බෑ. රත හතෙන් කියලා කියන්නත් බෑ. ඒකාන්ත වශයෙන් පිළිතුරු දෙන්න බෑ. ඒක නිසා මුළු කතාන්තරෙම සම්පූර්ණයෙන් කියන්න වෙනවා. මම සවැත් නුවරින් අර එක රථයකින් පිටත් වුණා. ඒකෙන් ඇවිල්ලා දෙවෙනි රථය ළඟට ආවා. පළවෙනි රථය හැටියට දෙවෙනි රථයට නැංගා. ඒ අන්නේ විදිහට ඒ සම්පූර්ණ සිද්ධිය කියන්ට සිද්ධ වෙනවා. එයින් පෙන්වුම් කරන්නේ තන්න අර එහෙම ඒ උපමාව ඉදිරිපත් කළා ඊළඟට ඒක හකුළු වල දක්වනවා මේ ධර්ම කාරණේන් පුන්නමන්තානපති ස්වාමීන් වහන්සේ ඒව මේව කෝවුසෝ සීල විසුද්ධියාව දේව චිත්ත විසුද්ධත්තා චිත්ත විසුද්ධියාව දේව දිට්ඨි විසුද්ධත්තා දිට්ඨි විසුද්ධිය ආව දේවගංකා විතරන විසුද්ධත්තා කාංකා විතරන විසුද්ධිය ආව දේව මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධත්තා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ආව දේව පටිපදා ඥාන දර්ශන විසුද්ධත්තා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ආව දේව ඥාන දර්ශන විසුද්ධත්තා ඥාන දර්ශන විසුද්ධිය ආව දේව අනුපාදා පරිනිබ්බානත්තා අනුපාදා පරිනිබ්බානත්තං කෝ ආවසෝ භගවති බ්‍රහ්මචර්යං මුස්සති අන්න ඒ විදිහටම සීල විසුද්ධිය හුදෙක් යාවදේව කියන වචනේ එතන හුඟක් වැදගත් වෙනවා යාවදේව කියලා කියන්නේ හුදෙක් සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහා. චිත්ත විසුද්ධිය හුදෙක් දිට්ඨි විසුද්ධිය සඳහා. දිට්ඨි විසුද්ධිය හුදෙක් සංඛා විතරණ විසුද්ධිය සඳහා. මේ හුදෙක් කියලා කිව්වේ අන්න අර සාපේක්ෂක අර ප්‍රායෝගික සාපේක්ෂ අර්ථය එතනත් මතුවෙනවා. ඒ සීල විසුද්ධි ඒ සීල විසුද්ධියෙන් ලැබෙන ජවය අපි අර රත විනිත උපමාවත් ඒ රතය පිළිබඳ උපමාවත් හිතේ ඇතිව ගත්තොත් සීල විසුද්ධියෙන් ලැබෙන ජවය උඩයි චිත්ත විසුද්ධිය ගොඩ නැගෙන්නේ. චිත්ත විසුද්ධියෙන් ලැබෙන ජවය පිහිට කරගෙනයි ඉක්ඛි විසුද්ධිය කොට නැගින්නේ. අර එකක්වත් නැති ඒවා ඉවත් සම්පූර්ණයෙන්ම ඉවත් කරනව නෙවෙයි අර පු탁ඥය වගේ. ඔන්න ඔය විදිහට මෙතන පෙන්වන්න එක්තරා විදිහක හේතුඵල නියාමයක් මෙතන තිබෙන්නේ. මේක තුලින් අපිට දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කලේ කුමක්ද 아무තු දෙයක් නොවේ. මේ ලෝකයේ පවතින මේ විමුක්තිය සඳහා උපකාර වන එක්තරා ධර්ම પરම්පරාවක් මතු කරලා දුන්නා. මේවා හරියට අර එකකින් එකකට මේ එකකින් එකක් එකකින් එකකට පිහිට පිහිට කරගන්නවා මිසක් එකක් අනිකකට පිහිට කරගන්නවා මිසක් එකක්වත් අල්ලා ගැනීමක් නැහැ. අර උපදීන් පිළිබඳවත් නිර්ුපදී තත්ත්වයක් පිළිබඳව වෙනසක් තියෙන්නේ මේකයි. උපදීන් නම් එකතු කරලා ගොඩ ගසා ගන්නවා, කර ගසා ගන්නවා. උපදී වේපක් ඔය උපදී උපදී සංසායික වශයෙන් උපදී විපාක ගෙන දෙන කුසල කර්ම පින්කම් ආදිය කරනකොට ඒවා ගොඩ ගහ ගන්නවා, රැස් කර ගන්නවා. නිර්ුපදී තත්ත්වය සඳහා මේ බඳු ප්‍රතිපදාවක් නොවේ තිබෙන්නේ. එකකින් එකකට උපකාර ලබාගෙන ඒකෙන් තවත් එකකට ওই විදිහට අර රත් විනීත උපමාව අනුව අර එකක්වත් අල්ලගන්නේ නැහැ. සීල විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ, චිත්ත විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ, ditthi විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ, එකක්වත් අල්ලගන්නේ නැහැ. ඥාන විසුද්ධිය පවා අල්ලගන්නේ නැහැ. ඒ ඔක්කොම මේ වුණාට පස්සේ ඒ සියුම්ම තත්වයට ආවට පස්සේ අර අනුපාදාපර නිබ්බාන. කිසිවක් අල්ලගන්න නැති පිරිණීමක්. ඒක තමයි ඒ ධර්මයේ ඊ타මත්ම සියුම් කාරණය. එතකොට මේ කාලයත් අවසන් වෙන නිසා දැන් අපි අදට එතනින් ඒ සාකච්ඡා නවත්වමු. එත්තාවතා චම්හි සංඝතං පුඤ්ඤං සම්පදං සබ්බේ නායකතාවට සම්බන්ධ